ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ මාළබේ පිට්ටුකල මහමෙවුනාව අමාවතුර භාවනා මධ්‍යස්ථාන වාසී අමන්පොළ ඥානවිජය ස්වාමින් වහන්සේ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 යම් කෙනෙක් සොරකම කළොත් එහෙම ඒ කෙනාට මරණින් මත්තේ දුක්ඛිත ලෝකවල උපදින සිද්ධ වෙනවා. ඒකම පිට මේ ජීවිතේදීම මේ සියලුම අකුසල් වලට විපාක විඳින සිද්ධ වෙන්න පුළුවන්. ඊළාට උන්වහන්සේ වදාලා මේ අනාචාරය හැසිරීම කියන්නේ අපේ අනතුරුදායක දෙයක්. ඒ අනතුරුදායක දේ යම් කිසි කෙනෙක් සිද්ධ කරනවා නම් මරණින් මත්තේ මෙලොවත් දුක් විඳින සිද්ධ වෙනවා. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා බොරු කීම කියන්නේ අනතුරුදායක දෙයක්.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 ඒ රජුරුවන්ගේ රාජ්‍යයට නිතරම අභියෝග කරන ඒ රාජ්‍ය පැහැරගන්නෙන තවත් රජෙක් හිටියා යාවද රාජ්‍යයක. ඒ රාජ්‍යයේ හිටපු රජතුමාගේ කරදරේ නැති කරලා මේ චම්පේක කියන නාගරාජයා ඒ රාජ්‍ය දෙකම බ්‍රහ්මදත්ත රජුරවන්ට අරන් දුන්නා. ඊට පස්සේ මේ බ්‍රහ්මදත්ත රජුරුව මොකද කළේ මාසයකට සැරයක් ඇවිල්ලා අර යමුනා ගන්තරයට ඇවිල්ලා චම්පේක කියන නාගරාජයාට විශාල වශයෙන් පුද පූජාවන් තියලා ඒ සියලුම දේවල් ගඟට දානවා. ගඟට දානකොට අර නාග විමානින්න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 තේජවන්ත භාවය ගැන පැහැදිලා මේ මානවකයට පැහැදීමක් ඇති වුණා ඒ නාග ලෝකේ උපදින්න. ඉතින් මෙයා මොකද කළේ? එතෙන් පටන් දන් දෙන්න පටන් ගත්තා. සීල් රකින්න පටන් ගත්තා. පින් කරන්න පටන් ගත්තා. ඒ සියලුම දේවල් කළේ අර චම්පේයක කියන නාග විමාන උපදින්න හිතාගෙන. කොයිතරම් මෙයා පින් රැස් කරාද කියන්නේ සීල් රැක්කද කියන්නේ චම්පේයක කියන නාග විමානේ ඒ චම්පේයක කියන නාගරාජයා එතනින් චුත වෙනවත් එක්කම ඒ නාගරාජයාගේ සයනේ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 ඒ වගේම චාතුම් මහරජික දෙවිවරු අතරේ දිව්‍යමය බලය, වර්ණය, සැපේ කියන දේවල් බොහොම අධිකයි. ඒ නිසා මේ ශ්‍රද්ධා සීල සුඛචාග ප්‍රඥාවල තමුන් ඒකන ඒ ඒ ගුණ ධර්මයන් තුළ හිත පිහිටවාගෙන මේ චාතුම් මහරජික දිව්‍ය ලෝකෙ උපදින්නට පතනවා. එතකොට ශ්‍රද්ධා සීල සුඛචාග ප්‍රඥා හොඳට දියුණු වෙලා තියෙනවා නම් චාතුම් මහරජික දෙවලුවට සමාන වෙන විදිහට ඒ කෙනාට චාතුම් මහරජික දෙවලුව උපදින්න පුළුවන් කියනවා.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 කැමති නම් එයාට පුළුවන් මේ සහස්‍ර දෙකක් ඒ කියන්නේ 2000ක් ලෝක ධාතු 2000ක වශයෙන් පවත්වන බ්‍රහ්ම රාජයේගේ උපතක් කෙරෙහි එක පිටව ගන්න. එහෙම නැත්නම් එයාට පුළුවන් කියනවා සහස්‍ර තුනක් ඒ කියන්නේ ලෝක ධාතු 3000ක්. ලෝක ධාතු 3000ක් කෙරෙහි සිත පිටව ගන්න. එහෙම නැත්නම් පුළුවන් කියනවා ලෝක ධාතු 4000ක් කෙරෙහි හිත පිටවගෙන ඒ වාසය කරන බ්‍රහ්ම රාජයේ වෙලා උපදින්න.